ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ඉරිදා සංග්‍රහය අසන සතුටට පත්වන රසික රසිකාවනි අපි ආරම්භමු ඉරිදා සංග්‍රහය මෙසේ පෙර උවින්දා ගෙන ගිරින්දා කිරි සයුර කලබනදා නැඟි නොමදා ගොස අයුර තුරු සමුදා නන්ද හැමදා දින නොහැර වතු දලදා ගෙට දලදා වැඳ මිතුර සිරිරහල් මාහිමියන් සංදේශවල එසේ ලියන විට කෝට්ටේසි ජයවර්ධනපුර වැසියන් දලදා নমස්කාර කළ ආකාරයයි සිහියට නැගෙන්නේ අද අපේ දලදා හාමුදුරුවෝ වැඩ සිටින්නේ මහනුවර සෙන්කඩගල පුරේ දලදා පෙරහැර පැවැත්වෙන්නේ නුවර මහනුවර සෙන්කඩගල පුරේ මහනුවර ඇසළ මහයේ පැවැත්වෙන ඇසළ පෙරහැර දලදා පෙරහැර නමින් හඳුන්වනවා හැම අවුරුද්දක් පාසාම මුළු දිවයිනම එක්තැන් කරන සිංහලයන්ගේ ජය චාරිකාවක් හැටියටයි මෙය පැවැත්වෙන්නේ දලදා වංශය මෙන්ම දලදා පෙරහැර යට ගියාවද රස අවුස්සන කුහුල මතු කරන අපූරු කතා පුවතක් කීර්තිශ්‍රී මේඝවර්ණ රජු දවස පටන් දලදා වඩා හිඳුවා මේ රාජධානිවල වාර්ෂිකව දලදා උත්සවය පෙරහැරක් ලෙස පැවැත්වුණු බවයි ඉතිහාස පොතේ සඳහන් වන්නේ. දැන් පැවැත්වෙන මහනුවර ඇසළ මහා පෙරහැරේ වර්තමාන රූපය උදා වුණේ සෙන්කඩගල නුවර රජකල කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ කාලේ. එම රජතුමා විසින් 1775 දී මේ දළදා පෙරහැර ආරම්භ කළ බව කියවෙනවා. ගුවන් විදුලිය සංරක්ෂණය කළ ගීත අතර ආචාර්ය අජන්තා රණසිංහ විසින් කදිම ගීයක් ලියා තිබුණා දලදා පුවත මතු කරන එහි රසවත් තොරතුරු අපට කියන ධර්මදාස වල්පොල සංගීතවේදියා ගායන ශිල්පියා ගුවන් විදුලියට නොපැමිණ කාලයක් ගත වී තිබුණු වෙලාවක අජන්තා රණසිංහයන් ධර්මදාස වල්පොල කලාකරුවාට ගොහිල්ලා ආරාධනා කළා මේ ගීය ගයන්නට. ඔහු පැමුණුණා. ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය කළේ මහාචාර්ය සනත් නන්දසිරි. එදා එක් වර්ම ගැයූ මේ ගීතය අද ඒ මිහිරියාවෙන් අප ඔසවා තබනවා අභිනන්දනයට පාත්‍ර කරනවා මේ ධර්මදාස වල්පොළ ගායන ශිල්පියාණන්ගේ හඬ मुनि दनदा वडं मन කෙස්කලම්ගේ සංගවා හිතින්ගෙන උත්තම මුනි දලදා වඩම්ම මුපුර රන්නෞකා බලන්තකී සසමුදු නෙත මල් වැහි වාසන නිති කල රන්ගොයමි කිරි වන්දන උත්තම මුනි සද්දිවකින් සිත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුර පුරේයා සද්දිවකින් සිත කිරි උතුරායා උත්තම මුනි දලදාහි සිංගෙන කෙත්තලම් භේ සලවා වඩම්මන මුකුර රන්නෝසා බලන් සකී සසමු सखी විශාරද ආචාර්ය සුජාතා අත්නායක ඇය බොහෝ වෙලාවට ඉරිදා සංග්‍රහයට සමන් දෙනවා පසුගිය දිනක එක්තරා ඉරිදා සංග්‍රහයේ වැඩසටහනක ලයනල් අල්ගම සහ අමරදේවයන් ගැන සඳහන් කළ පරසතුමා චිත්‍රපටයේ එක්තරා වැරද්දක් පිළිබඳව ඇය මාහට දුරකථනයෙන් කතා කළා. පරසතුමල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණී ෆොන්සේකා කලාකරුවා. එහි ගීත ගායනා කළ ආචාර්ය අමරදේවයන් තනු නිර්මාණය කළේ පසුබිම් සංගීතය කළේ ආචාර්ය ලයනල් අල්ගම සංගීතවේදියාණන් මේ දෙපළම අදා පතර නැහැ. ඉතා ප්‍රසිද්ධ ගීතයක් සුජාතා අත්තනායක ගායිකාව විසින් ගැයුවා. ඒ පරවුණු මල්වල කියන ගීතය එය රචනා කළේ මහගමසේකර කලාකරුවා විසින්. අද ඉරිදා සංග්‍රහයට අප එක් කරන්නේ සුජාතා අත්තනායක මේ ගායන ශිල්පිනිය විසින් ගැයූ කබිර දේව සුරින්දු කියන ගීතයන් ඇයට ස්තුතිවන්ත වෙමින් අප නිවැරදි කළාට අපි මේ ගීතය රස විඳිමු මේ විශාරද ආචාර්ය සුජාතා අත්නායක මේ ආර්යරත්න පරිේශන පවත්වා තිබෙනවා. කිතුණු සංස්කෘතියේ නොඑක් පියතුමන්ලාද සංගීත සරසවියේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ද ග්‍රැමෆෝන් ගී යුගය ගැන නොඑක් ලිපි ලේඛන පරිේශන පවත්වා ලියා තිබෙනවා. ග්‍රැමෆෝන් ගීතයක් ඉරිදා සංග්‍රහයෙන් රස විඳින්නයි සූදානම් වන්නේ. මේ ගීතය නිමවන්නේ ප්‍රසිද්ධ වෙන්නේ 940 දශකයේදී. H.W. රූපසිංහ කලාකරුවා ගායකයාණන් කෝකිල දේවී වීරතුංග ගායන ශිල්පිනිය සමගයි මේ ගීතය ගායනා කළේ වින්සන් සෝමපාල සංගීතවේදියාගේ නිර්මාණයක් රචනයක් මේ ගීතය. දෙමෝපියන් පිළිබඳව සිහිපත් කරන බැතිය සදහැව වඩන ගීයක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන්. तेरे ගීයතේ ඉති ගීතම් ගායනය කරනු බලන්නේ ගීත නම් වේ song that which is sung ගායනු ලබන දෙයයි ගීතය හැටියට සඳහන් වන්නේ නියමාකාර වූ තනුවකින් ඊටාම විචිත්‍ර වූ ජීවන අනුභූතීන් දනවන ජීවිතය අවබෝධ කරවන රචනයකින් හොඳම හොඳ වාදන වලින් ඒ වගේම ඊටාම නිවැරදි ශ්‍රුති ස්වර අලංකාර තාල සහිතව ගායන ගීතය සාමූහික කලා අංගයක් හැටියට සැලකෙනවා මේ ගීත ලෝකය වෙනස් කරන්නට රසානන්දයක් බවට පත් කරන්නට බොහෝ සංගීතවේදීන් ගීපද රචකීන් ගායක ගායිකාවන් උත්සාහ කළා. අපට මතකයි පහුගිය සතවර්ෂය ඊට පෙර උඩින් ඉඳලා එන සංස්කෘතික උරුමය තුල මේ ගීත කලාව වෙනස් වෙවි ආපු හැටි නාඩගම් වලින් නෘත්‍ය වලට ඇවිල්ලා ගුවන් විදුලිය ඇති වෙලා මෙහෙම එන ගමනේදී සුනිල් සාන්ත කලාකරුවා ලස්සන ගීතයක් පටිගත කළා ගුවන් විදුලියේ. ඕලු පිපිලා කියන ගීතය. මේ ඕලු පිපිලා වෙලලෙල දෙනවා සුදට සුදේ නංගෝ කියන ගීතය අපහද තුල ඊටා මිහිරි හැඟුම් දනවනවා. ඒ වගේම තමයි නැලවි සනසින්නේ මගේ සුදු ඕලු මලේ කියන ගීතයක්. එය සුනේ සාන්තයන් විසින් රචනා කරන්නේ තවත් දුබ්බර ගීතයක් තිබෙනවා සුමිහිරි සුවඳ ඇති මල් ඇයි මෙතරම් හනිකට පරවනුයේ කියන ගීතය සූර්ය ශංකර් මොල්ලිගොඩ කලාකරුවා අකාලේ මිය ගිය වෙලාවේ තමයි එම ගීතය රචනා කොට සුනිල් සාන්තයන් විසින් ගායනා කළේ සුවඳ ඇති මල් ඇයි මෙතරම් හනිකට

තද්දු චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ත ධීරා විනයන්ති චන්දං බුදු සමය ඉදිරිපත් කරන සුන්දරත්වයේ දර්ශනය කෙලෙස් මලින් අපවිත්‍ර නොවුවක් බවයි මෙහිදී පැහැදිලි වන්නේ ලෝභ විසිතුරු දෑ කාමයෝ නොවේති පුද්ගලයා තුල පවත්නා රාග සංකල්පනාවම රාගය නම් වේ. විසිතුරු දෑ එසේම පවතී. නුවණැත්තෝ ඇල්ම දුරු කරති. මේ අනුව බුදුන් වහන්සේ කාමය හා సౌందර්යය අතර පැහැදිලි වෙනසක් ඇති බව පෙන්වා දුන්හ. ಭಾರತೀಯ භජන් ගීයකින් අපි निराமிස වින්දනයක් විඳගනිමු. ಭಾರತೀಯ නිබඳු භජන් ගීත අසන විට අපට දැනෙන මිහිර ආනන්දනීයයි. එහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අපේ හිතවල භක්තිය ශ්‍රද්ධාව නම්වා ගැනීම සිත කය සමසා ගැනීමට එක්තරා මාර්ගයක් බව සඳහන් වෙනවා. එය සංගීත චිකිත්සාවක්. ඔබ සියලු දෙනාට යහපත උදා වේවා කියා පතනවා. මයි මොහේ ගෞතම ප්‍රාණ

තාක්ෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. නාදතුලනය ආනන්ද පද්මසිරි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී පැත්තගේ.